මේතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මුගාස්මේ වැඩ සිටිනා වූ ගෞරවනීය බුදු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවතර පිටුගෙන් අවසරයි දැන් අපිට වටිනා වස් කාලයක් ලැබිලා තියෙනවා සියලුම දෙනා ඒ පිළිබඳව තම තමා වශයෙන් වගකීමෙන් තේරුම් අරගෙන මේ වටිනා වස් කාලේ මේ වාගේ පූර්ණ කාලීන භාවනාවට යෙදී සිටින කාලයක් ඒ නිසා කාටත් සමූහයක් වශයෙන් සන්තෝෂ වෙන්න පුළුවන් සාමූහික ප්‍රයත්නයක සමගියෙන් යෙදෙන අවස්ථාවක් ඒ වාගේ අවස්ථාවක මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම දේශනාවල අඩංගු මූලික බුද්ධ දේශනාව මූල ධර්ම අනුව කරුණු ඉදිරිපත් කිරීමෙන් තම තමන් මේ භාවනාවේ ලබන අත්දැකීම් ඒ කරුණවල බහාලමි ඒ කරුණවල තෙමමි මේ දෙක ශක්තිමත් කරගෙන මේ වටිනා කාලේ වෙන සම්පත්තිය ප්‍රයෝජනයට ගැනීමට හේතු වේවා කියන අදහස මේ අදහස වශයෙන් අපි පසුගිය දවස් කීපයේ කල්යාණ මිත්‍ර ගුණයක් වශයෙන් නමුත් සතිය එහෙම නැත්නම් අප්‍රමාදය ඉදිරිපත් කරගෙන දේශනා කීපයකට කරුණු ඉදිරිපත් කරගන්න යෙදුණා. ඒ සත්‍යය අතුපතර විහිදා දලුලා වැඩෙන අවස්ථාවට එන හැටි දක්වාම පසුගිය දවස් කීපය අපි සාකච්ඡා කරන්න යෙදුණා. ඒ නිසා මේ සතිය මතුමත්ේ පහළවන්නා වූ ගැඹුරු පුනුල් ඥානයන් සඳහා පාදම පසුබිම සකස් කරන හැටි උපනිෂ්ඨේවන හැටි නිශ්චිත ඥාන බාටපත් වෙන හැටි සාකච්ඡා කරන්න හේතුණා. ඒ නිශ්චිත වශයෙන් දියුණු පවුණු වෙලා ආපු නිශ්චය වශයෙන් දියුණු පවුණු වෙලා ආපු මේ සතිය මතු මතේ නිශ්චිතව පිහිට කරගෙන ඥාන පරම්පරාව ඉදිරියට වැඩෙන හැටි සාකච්ඡා කිරීම සඳහා අපි අද දවසකින් කරගත්තා. ඒ නිසා ඒ නිශ්චය ඥාන මත නිශ්චිත ඥාන වැඩි වීම පිළිබඳව මේ අවස්ථාවේ සතියව මුල් කරගෙන ඉදිරියට ධර්ම මාර්ග විකාශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. සමත යෝගාවචරයේ හෝ වේවා විපස්සනා යෝගාවචරයේ හෝ වේවා ප්‍රථමයෙන්ම තමන් තුළ ඇත්තා වූ ත්‍රිවිධ රත්නය, කර්මය සහ කර්මවල හැදීම, භාවය ආදී කර්ම මත සද්ධාව ඇති කරගන්න. ඒ සද්ධාව නිසාම සංවේග ඥාන පහළ වෙනවා නැත්නම් සංවේගයේ පහළ වෙලා ඒ යත්තා එළඹිලා අවශ්‍ය ගුරුවරේ අවශ්‍ය ස්ථානයේ අවශ්‍ය ක්‍රමේ තහවුරු කරගෙන ඒ මත වීර්ය කරනවා. ඒ මත වීර්ය කිරීමේදී ඊගාවට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ සතිය මේ සතිය නිසා ඒ යෝගාවචරයට සමති යෝගාවචරය වේවා විපස්සනා යෝගාවචරය වේවා ලොකු ආරක්ෂාවක් සැලසෙන්න පටන් ගන්නවා මේ ආරක්ෂාව ඊට පහසුකම මත තමන් යොදන අරමුණේ ප්‍රඥප්ති අරමුණක් නම් ඒ කියන්නේ මේ ඉදurang හයට අරමුණු නොවන බාහිර කියලා කියන්න පුළුවන් එක පැත්තකින් නැත්නම් ප්‍රඥප්ති අරමුණක් නම් ඒ සතියේ දක්ෂකම මත හිත ඒ ආරමුණත් සමග එකට එක එක හා සමානව බැඳී මූණට මූණලා හිටිනවා. මේ තමයි සතිය ඒ සමත යෝගාවචරයට දෙන දෙන ආනිසංසෙ. නීවරණ ධර්ම වලින් තොර කරලා හිත පූර්ණ වශයෙන් ඒ අරමුණට සමීප කරලා අරමුණට දැසගත් ආසේ පිහිටන තරමටම අරමුණට මූණ මුදලා පිහිටීමට මේ සතිය උදව් කරනවා. ඒක සාපේක්ෂව කල්පනා කරලා බැලුවොත් විපස්සනා යෝගාවචරය අරමුණු කරන්නේම මේ සදින්ද්‍රයන්ට ගොතු වෙන දෙයක්. නැත්නම් තමා වශයෙන්ම අත්දකින්න පුළුවන් ස්වභාවික අරමුණක්. අජ්ජත් අරමුණ. එතනදී අන්නර සමත යෝගාවචරය වගේම විපස්සනා යෝගාවචරයත් මේ සතිය පිහිටවීම සඳහා කටයුතු කරනවා. අරමුණට නැවත නැවතත් හිත නැංවීම. ඒකට කියනවා අපි විතක්කේ කියන්න පුළුවන්. එහෙම නැත්නම් සම්මා සංකප්පේ කියන්න පුළුවන්. අරමුණට හිත නැංවීම කියලා කියන්න පුළුවන්. අරමුණට එල්ල කිරීම කියලා කියන්න පුළුවන්. මේ ආදී විදිහට අරමුණට හිත නැංවීම අතින් නම් මේ යෝගාවචරයන් දෙදෙනා අතර අතරනේ කිසි වෙනසක් නැහැ. නැවත නැවතත් නැවත නැවතත් ඒ අරමුණට හිත නැංවීමයි කරන්නේ. නමුත් අරමුණු ભેදය හොඳට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. සමත යෝගාවචරය ප්‍රත්‍යක්ෂ අරමුණක් අරමුණු කරයි. විපස්සනා යෝගාවචරය ආධ්‍යාත්මික අරමුණක් ස්වභාවික අරමුණක් අරමුණු කරනවා. විඳ ගන්න පුළුවන් අරමුණක් අරමුණු කරනවා. මේ නිසා ලබන අධ්‍යක්ීමේ දෙපැත්තට විහිදෙන ගතියක් ඉදිරියට ප්‍රකට වෙනවා. මේ විදිහට සතිය නිසා සමත යෝගාවචරය නම් උපචාර අර්පණ ආදී සමාධි මාර්ගයෙන් ඒ අරමුණටම බැසගත් ආස්සේ නැත්නම් අරමුණ මතම නිමිත්ත මතම බැසගෙන සම්පූර්ණ නීවරණ වලින් ආරක්ෂිතව තමයි හිත පිරිසිදු කරගන්න. චිත්ත විසුද්ධිය ලබනවා. විපස්සනා යෝගාවචරය අරමුණ කරන්නේ ස්වභාවික අරමුණක් නිසා ඒ වැඩ කටයුත්ත අර සමත යෝගාවචරය තරම් පහසු නැහැ. ඒ මොකද ආරමුණ නිතරම වෙනස් වෙනවා නිතරම පෙරලෙනවා. තමන්ගේ වින්දනයට හසු වෙනවා. ඒ නිසා බොහෝ විසල තත්ත්වයන් වලටපත් වෙනවා. මේ නිසා යෝගාවචරය අරතරම්ම වේගයෙන් නැතත් අරතරම්ම පිළිසිදුව නැතත් අරමුණේ යම් යම් කරුණු ධර්ම කොටස් අවබෝධ කරමින්ම කරමින්ම අරමුණ සමග ආද වීමක් සමීප වීමක් මූණට මූල භාගයම පිට ගැනීමක් විශාල ප්‍රයත්නකින් ලබා ගන්න. මේ ප්‍රයත්නය සතිපට්ඨානීය සතිය පිහිට වීම සතිය සමීපව තහවුරු කර ගැනීම කියන වැඩපිළිවෙලට දක්වන්න පුළුවන්. ඒ විදිහට අරමුණ වහ වහ වෙනස් වෙද්දී කෙසේ නමුත් මේ අරමුණ කෙසේ හෝ එල්ල කර ගනිමි අරමුණු කර ගනිමි හිත අරමුණට නංවන්නේ කියලා වෙහෙස නොබලා හරියට කරන්න බැරි කටයුත්තකට කරන කෙනෙක් වාගේ බාහිර ආයත පේන්න තිබුණත් මේ යෝගාවචරය කිසිම වෙලාවක Tamange හිතේ විශ්වාසෙ බිඳ ගන්න නැතුව මේක ඒකාන්තයෙන්ම උත්සාහය ලබා ගන්න පුළුවන් දෙයක් කියලා හරියට දුවන ආශ්‍රේ කුඩ අලුගෝල් ගෙඩියක් තැම්පත් කරන්න හදන කෙනෙක් වාගේ මේ පිම්බීම හැකිලිම ආරමුණ වේවා ආනාපාන ආරමුණ මත වේවා එහෙම නැත්නම් රූප ධර්ම නැත්නම් නාම ධර්මයක් මත වේවා හිත නැංවීම කරනවා. මේ කරගෙන යනකොට මේ ප්‍රයත්නයේදී අරමුණට හිත මූණ දාලා ඉන්න වෙලාවක දුකාවතරයාගේ ඥානයත් නැත්නම් අවබෝධයත් සමගම සතියට යම් කිසි එකපස්තාවක් ලැබෙනවා. යම් ප්‍රමාණයට අරමුණ පිළිබඳව කාරුණු වැටහීම, නිර්වුල් භාවය, නිවිහන හිල්ලේ අරමුණ දැක ගන්න පුළුවන් තාවේ එනකොට මේ කරුණ වැටහීම කියන ඥානයත් එහි යත්තා වූ සංසිඳීම කියන සමතයත් දෙකම මේ විපස්සනා යෝගාවචරයට ලැබේ. මේ ලැබෙනකොට මෙන්න බලන හිත මෙන්න මේ බැලීමට ගොදුරු වන්නා වූ අරමුණ කියන එක තමයි ඉස්සල්ලාම යෝගාවචරය අත්දකින්න පාස්සේ. මේක වචන වෙනස් කරලා කියනවා නාමය රූපය වශයෙන් වෙන්කොට දැන ගැනීම කියලා. මේක පුංචි ලාභයක් නෙවෙයි. මේක පුංචි ප්‍රයත්නයක ප්‍රතිඵලයක් නෙවෙයි. ඒ මොකද ආරමුණ ස්වභාවික ආරමුණක් නිසා. ආරමුණ වහ වහ වෙනස් වෙන ස්වරූප නිසා. එසේ නමුත් යෝගාවචරය මේ වෙලාවේ ආරමුණ එක gediyak වශයෙන් දෙනවා. බෙදලා වෙන් කරන්නට යන්නේ සමස්තයක් වශයෙන්ගෙන අරගෙන මේ ආරමුණ රූප ධර්මයක්. ඒ රූප ධර්මයේත් හිත නැවත නැවත නැවත නැවතත් නංගමින් නංගමින් බාහිර අතුරු බාධක වලින් තොරව අර මුනේටම මුණ දාලා එක චිත්තක්ෂණ දෙක තුනක් එක දිගට යනකොට හිතේ එන ස්පාසුව තුල තේරුම් ගන්නවා මේ තමයි ඒ මෙනෙහි කරන හිත වටහා ගන්න හිත අවබෝධ කර ගන්න හිත ඒකට ගොදුරු වෙන අරමුණ මේකයි කියලා මුලින්ම මේ දෙක වෙන් කර ගන්නවා මේකට අපි සාමාන්‍ය ලාමක වශයෙන් කියන්න පුළුවන් මේ නාම රූප දෙක වෙන්කොට දැනගැනීම කියලා. නමුත් විපස්සනා යෝගාවචරය අර විතක්කේ විතරක් මදි මේ මට්ටමට පිට අරමුණට නංවන්ට ඉගෙන ගත්තට පස්සේ ඒක බහුලීගත කිරීමක් නැවත නැවත යෙදීමක් කරන්න ඕන. එහෙම කරනකොට පින්බීම එක සමස්තයක් වශයෙන් නැත්නම් සිංහල සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන් කියන ගෙඩියක් වශයෙන්ම පින්වීම එක ඒකකයක් එක වැඩක් වශයෙන් දැක ගන්න. ඒකේ අනිත් පළුව වශයෙන් හැකිලිම දැක ගන්න. එහෙම නැත්නම් ආනය, අපානය නැත්නම් ආශ්වාසය, ප්‍රශ්වාසය එක රූප ගොඩක් සමස්තයක් සමස්ත ක්‍රියාවක් වශයෙන් දැක ගන්න. මේකම අර කියන මූලික දැනුම මේ තමයි බලනින්න හිත මේ තමයි දකින්න අරමුණ කියලා දිගට බලනින්නකොට අර gediyak වශයෙන් සමස්තයක් වශයෙන් ක්‍රියාවක් වශයෙන් දැකපු දේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් යෝගාවචරයට ඒක විසදව දැක ගන්න පුළුවන් වෙනවා වෙන පැත්තකට කියනවා නම් ඒ ස්වરૂපයේ ආත්පතිම හැම මොනතකින්ම හැම දෘෂ්ටි කෝණයකින්ම දැක ගන්න පුළුවන් වෙනකොට ඒ මේට වඩා විස්තරයි මේට වඩා වෙනස් සුළු සුළු ගති පවතිනවා මේට වඩා නිතරම පෙරලෙන සුළු ගති පවතිනවා කියන එක තේරෙනවා මේ තේරෙන්නේ පෙරලෙන හිතකට වෙනස් වෙන හිතකට නමුත් දිගටම යෝගාවචරය මේ හිතේ පෙරලෙන බව ආරමුණේ පෙරලෙන බව නැවත නැවතත් හිත නංවන නංවන වාරේ සාධික කරගන්න මේ සාධික කිරීම නිසා මුලින්ම ඇති වුණා වුණා නරූප ධර්ම වෙන් කරන ඥානය දිගටම යෝගාවචරය අඳුරන කෙනෙක් වාගේ නිතරම හිත ස්පාදේ කියලා වැටෙනවා මේ විදිහටම දිගට කරගෙන යනකොට මේ යෝගාවචරයට වැටෙන්න පටන් අර ගන්නවා. මේ හිත පෙරලෙන ස්වરૂපය මේ අරමුණ පෙරලෙන ස්වરૂප මත මේවා සමහර වෙලාවට හොඳට වැටෙනවා හොඳයි හිත හොඳයි දකින්න හොඳයි විස්තර හොඳයි සමාලවට හිත සම්පූර්ණයෙන්ම පිළිලා හිත සම්පූර්ණ කම්මැලි වෙලා එපා වෙලා පසුබාහන තත්ත්වයට පරාජිත තත්ත්වයටපත් වෙච්චාම අරමුණක් අප්‍රිය අමනාප ස්වරූපයකටපත් වෙනවා අරමුණ ඉදිරිපත් වුණත් ඉතින් මොකද කියලා ඒක නොගන්නා ගණන් නොගන්නා තත්ත්වයටපත් වෙනවා. ඒක හොඳට ප්‍රබෝධමත් වෙච්ච වෙලාවක අරමුණ කොච්චර නිරස වුණත් එහෙම නැත්නම් අරමුණෙන් තමාට හිරියර කරදරයක් වශයෙන් වැටුණත් හිතේ ශක්තිය ප්‍රකට නිසා ඒ අරමුණේ විවිධ හැසිරීම් විෂම ගති පවා දැක ගන්න පුළුවන් වෙනකොට මේ දෙක වෙන විදිහට කියනවා මේ නාම කොටස සහ රූප කොටස එකිනෙකා මත බලපාන තියෙන අවස්ථාවේ වැඩි වේලාවක් ඉන්නකොට තමයි ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව කියනවා නම් මේ නාම රූප වශයෙන් දැකගෙන දැකගෙන ඒ තියෙද්දි අර මුලින්ම අපි මේ දේශනාවට මුල් කරගත්ත සත්‍ය හොඳට දියුණු වෙනවා නම් අසම්මෝස භාවය. Taman ඉදිරිය ඇති අරමුණ පිළිබඳව ඇති කලුතිර ඉවත් වෙලා මෝහ පතල ඉවත් වෙලා අරමුණේ ස්වરૂප විවිධාකාර බව තේරෙන්න පටන් අර ගන්නකොට යෝගාවචරය මේ හිතේ පෙරලි අරමුණේ පෙරලි සඳහා අහේතුකව නෙවෙයි යම් යම් හේතු පවතිනවා කියන එක සේයා මාත්‍ර වශයෙන් දැනගන්න. මේ දැනගෙන ඉදිරියට ගත කරනකොට මේ හේතු බාහිර පිටින් එන හේතු නෙවෙයි අභ්‍යන්තර හේතුම බව. නැත්නම් තමා වශයෙන්ම කාරණා වටහා ගැනීම තීන්දුවකට තීරණයකට ප්‍රතිකර්මයට එළඹෙන්න පුළුවන් හේතු බව ක්‍රමයෙන් තේරුම් ගන්න පටන් ගන්නවා. මේ අවස්ථාවේදී අර සතිය විචිත්‍ර වෙනවා. එනතන සතියෙන් ඇති කරලා දෙන ඵලය කොහොම විචිත්‍ර භාවයටපත් වෙනවා. නියම්ම දෙයක් ආරමුණු පිළිබඳව ප්‍රිය භාවයක් ඇති වුණොත් ඒ යෝගාවචරය ප්‍රිය භාවයට මත් වෙනවට වඩා මත් වෙනවත් තනගෙන නැත්නම් මත් වෙනවත් එකම මත් වීමට හේතුව මේ ප්‍රිය උනේ මෙන්න මේ පරිසරයේ මෙන්න මේ தત્ත්වය නිසා. මේ අරමුණ අප්‍රිය වුණා නම් ඒ අප්‍රිය උනේ මෙන්න මේ தત્ත්වය නිසායි කියලා ඒක හත්පසත් සමග නැත්තම් පසුබිමත් සහිත නිදානියත් සහිත හේතු කාරණා සහිතව වටහා ගන්න උත්සාහ ගන්නවා. මේ උත්සාහ ගැනීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මුලින් වාගෙන සතියේ තිබුණා වූ එකම ගතිය මොකද්ද? අරමුණු තෝරන්නේ නැතිකම. මේ අරමුණ හොඳය, මේ අරමුණ නරකය කියලා කිසිම තේරුමක් නැතුව මේ අරමුණ ප්‍රියය, මේ අරමුණ අප්‍රියය කියන කිසිම තේරුමක් නැතුව මතුවෙන මතුවෙන ප්‍රකට වෙන ප්‍රකට වෙන අරමුණට තමයි මධ්‍යස්ත වශයෙන් හිත යොදාගෙන ඉන්නකොට කොච්චර මධ්‍යස්ත වෙන්න හැදුවද? හිතේ ප්‍රිය භාව පහළ වෙනවා. හිතේ අප්‍රිය භාව පහළ වෙනවා. අරමුණේ ප්‍රිය භාව පහළ වෙනවා. අරමුණේ අප්‍රිය භාව පහළ වෙනවා. භාවනාව හොඳයි කියනවා. භාවනාව නරකයි කියනවා. මේ ආදී කතත්ව පහළ වෙනකොට යෝගාවචරය මේ සියල්ලම විපස්සනාට නංවනවා නම් නැත්නම් භාවනාවට නංවනවා නම් ඒ සෑම දෙයක්ම මෙනෙහි කරනවා. මේ தත්වෙට ජීවු නැතිවත්වන මේ தත්ව නිසා බාහිරයට දොස් කියනවා. බාහිර අදුපාඩු හොයනවා. මම මෙච්චර මහන්සිලා භාවනා කරනවා, ප්‍රස්ත වහිනවා, අවුව පායනවා, මధుරෝ කනවා, නැත්නම් වෙන කෙනෙක් මාගෙන නොසලකා සද්ද කරනවා මේවා කරන්න පුළුවන් වළක්වන්න පුළුවන් දේවල් ඒ මොනවත් මේවා වළක්වන්නේ නැහැ ඒ නිසා ඒ පාලකයෝ එහෙම නැත්නම් ආණ්ඩුව එහෙම නැත්නම් අහස පාලන කරන දෙයියෝ ආදී සෑම දෙයක්ම චෝදනා ලයිස්තුවට වැදෙනවා ඒ නිසා යෝගාවචරය මේ ඥාන නිස්සත්‍ය හේතු සහිතව නොදන්නා තාකල් බොහෝ විට අපාර කලින් සඳහන් කරපු විදිහට කැකිල්ල රජුගන්ගේ තීන් වලට එළඹෙනවා එළඹිලා හරියට සලුව සලුව ගසා දාගෙන ඉඳගෙන ඉන්න පත්කඩේ ගසා දාලා නැගිටලා යන්න තරම් පෙළඹෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද සමන්තාන නිස්කලංකේ එහෙම නැත්නම් ඊටාමත් කර්ම කාරණා සහිතව මේක හේතුව නොදැක්ක නිසා මේක අර සාරිපුත්තු ස්වාමීන් වහන්සේට අස්විදි ස්වාමීන් වහන්සේ සඳහන් කරපු ගාථා පාඨ දෙකේ මෙන්න මේක තමයි පෙන්ලා තියෙන්නේ. යේ ධම්මා හේතුත්පබව යම් කිසි ධර්මතාවයක් හේතුකින් පටන් ගන්නවා. ඒකං හේතුන් තථාගතෝ ආහ. අන්නේ ධර්ම පටන් ගැනීමට හේතු වන්නා වූ හේතු අන්නේ එහෙව් කෙනා තථාගතයන් වහන්සේ දානවා. තී සංචයෝ නිරෝධෝ අන්නේ ධර්මතාව විතරක් මේ ධර්මතාවයට හේතුනේ හේතුයේ නිරෝධය හේතාන්තෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ මේ අපි අගය කරන අපේ ගුරුන් වහන්සේ මහා ශ්‍රමණයා ඒ හේතුවත් නිරෝධ කරන්ට ක්‍රමේ දන්නවා. ඒ නිසා සාමාන්‍ය ලෝකේ මතුවියන සෑම දේ ධර්මතාවය සමග ගැටීම ප්‍රතික්‍රියා දැක්වීමේ ඒ ගිහි ලෝක ස්වභාවය. ඒ ප්‍රතික්‍රියා මැත්තම මතම තමයි මේ ලෝකේ අවුල් වියුල් ජාල මතුවේ. කවදාකවත් එක ජාලයක් නිමා වෙන්නේ නැහැ. තව ජාල 10ක් 15ක් ඇති නොකර. ඒ නිසා මේ පැටලිල්ල අභ්‍යන්තර බාහිර වශයෙන් දිගින් දිගට දුවනවා. මේ නිසා බුද්ධ ඥානන් වහන්සේ තේරුම් කරලා දුන්නා මේ ජාලයේ පැටලීගෙන සිටගෙන මේ ජාල නිහඬ හදනවා කියලා කියන්නේ කවදාහක්වත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිසා එකක් කරන්න ඕනේ මේ ජාලය හොඳට <clears throat> නිෂ්කලංක මේක දිහා බලාගෙන ඉඳලා ප්‍රශ්නේ දිහා රෝග ලක්ෂණ දිහා නිෂ්කලංකව බලන ළමයේ මූලය හොයාගන්න. ඒ මූලය හොයාගන්න පමා වීම මේ අතිවේග කාර්යයන්ට බොහොම කරයි. ඒ අතන පමා විතරක් නෙවෙයි තව කවුරු හරි පමා වෙලා බලන විට ඒකවත් රුසන්නේ නැහැ. මේ වෙලාවේ වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ වෙලාවේ වහාම දැවෙන ප්‍රශ්නයක් තියෙන කියලා අර තත්ත්වයේ තව තවත් උග්‍ර භාවයටපත් කරගෙන අවුලෙන් අවුලට යනවා. නමුත් මේ යෝගාවචරයගේ අන්න ඒ වාගේ ප්‍රශ්නවල එහෙම නැත්නම් පැටලලි ජාලවල වියවුල් භාවයට යන කෙනාගේ ලොකු වෙනසක් තියෙනවා. අර ඇත්තෝ ප්‍රතික්‍රියා කරනවා. කය ක්‍රියාත්මක කරනවා, වචනය ක්‍රියාත්මක කරනවා ක්‍රියා රාශියක්. යෝගාවචරය කරන්නේ බලනකොට. බලාගෙන ඉන්නවා, නිෂ්කලංක ඒක දිහා බලනවා. බලාගෙන ඉන්නකොට ඒ බලාගෙන ඉන්නේ මේ මතුවී තියෙන ගැටවල බයි හෝ මතුවී තියෙන ගැටවල යට වෙලා හෝ මතුවීච්ච තත්ත්වයේ අසරණ වෙලා හෝ පරාජිත හැඟීම නෙවෙයි. මේ යෝගාවචරය නැත්නම් මේ විපස්සනා ඥාන පුහුණු කරන බලානින්නේ මේ සිද්ධිය වෙද්දීම තමයි මුලා අල්ලගන්න පුළුවන්. මේ සිද්ධිය වෙලා ගියාට පස්සේ මුලා අල්ලන්න බෑ. ඒ වගේම සිද්ධියට අහුණත් මුලා අල්ලගන්න බෑ. ඒ නිසා සිද්ධිය දෙස විවෘතව සජීවීව අප්‍රමාදීව බලාගෙන ඉන්නකොට ඒක පාරක් නැති. එක කෙනයක් මදි, දෙකක් මදි, තුනක් මදි, හතරක් මදි. දිගට බලන මේ අවුල් ජාලය මතම එහෙම නැත්නම් මේ තියෙන සංකර භාවයේ මතම හිත තැම්පත් වෙන විදිහට කියනවා ඔය අපවත් ඥානක වහන්සේ මතක් කර විදිහට හිත වෙන් කරලා තියාගන්න දැනගන්න. අනේ වෙන් කර ගැනීම බැරිකමක් කිය, මෝඩකමක් කිය, යුතුයකම් පැහැර හැරීමක් ආදී වශයෙන් සැලකෙනවනේ කල්පනා කර ගන්න තුනක් ප්‍රබල නීවරණ. මේ ප්‍රබල නීවරණ ඇති තාක්කල් ඒ පුද්ගලයාට කවදාකවත් ඒ తත්වය ඒ తත්වයට හේතු දැක් ගන්න හම් වෙන්නේ ඒ පමණක් නෙවෙයි වෙන පුද්ගලයෙක් ඉන්නතන වෙන කෙනෙකුටවත් බලන්න බෑ. මොකද ඒ අත්ව බලන එකවත් රුසමිනේ තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා යෝගාවචර තේරුම් අරගන්න ඕනේ මේ විපස්සනා ඥානයේදී මේ විපස්සනා කියන වචනේ තියෙන වෙනස විශේෂ දක්වනවා. විශේෂ පස්සව පස්සනාව. මේ පස්සනාව කියලා කියන්නේ බොහෝ දෙනා කුලක් වෙද්දී බොහෝ දෙනා මේ අදිසි ප්‍රතිකර්ම සඳහා වහා ක්‍රියාත්මක වෙද්දී ඒ පුද්ගලයා ඒ සිද්ධිය දිහා ඉතාමත් සතිමත්ව සජීවීව ආසන්නව ඒ සිද්ධියටම හිත යොදාගෙන නිසෝල් මන්දේ. නිසබ්දයි. ඒකට උපමා වශයෙන් කියන්නේ තමන් ගෙහි මෙහා ගේ මැද අවදිමින් ඉන්නවා. කවුරු ඇවිල්ලා ගියත් ඒ ගෙහිමියා ඉන්න බව අඟවනවා. නමුත් ස්ථානේ නැගිටින්නේ නැහැ. තමන්ගේ දැන දැනගෙන ඉන්නවා. ඒ නිසා හොරෙකුට හෝ එහෙම නැත්නම් වෙන බොරුවක් කියලා බඩුවක් විකුණන කෙනෙකුට හෝ මොනම කෙනෙකුටවත් මේකට අවහිර කරන්න බෑ. මේ මනුස්සයා යම් විදියකට කවුද ඉන්නේ කියලා බලන්න පැත්තකට ගියොත් අනිත් පැත්තෙන් ගේ තියෙන බස්සික හොරකම් කරන්න පුළුවන්. ඒ නිසා මේ මනුස්සයා කවදාකවත් ගෙයින් පිටතට යන්නේ නැහැ. එන කෙනාට අතගත දෙන්න ඕ ආචාර සමාචාර පවත්තන්න ඕ නැගිටින්නේ නැහැ ඉන්න තැනම අවදීන් ඉන්න. ඉතින් මේක තපස් රැකීමක් විදිහට සාමාන්‍ය භාවිතාවෙත් පවතිනවා. එනි මේ තපස සතිය දියුම් කිරීම තුළින් තමයි මේ දෙවෙනි නිස්වේ ඥානය කියන යම් කිසි දෙයක හේතුව බලා ගන්න තරමට ප්‍රතිලක් ලැබෙනවා. එතකොට අපි එදා තේරුම් ගත්ත අර ගුණේ මැද විතරක් නෙවෙයි මේ කුංචි අරමුණක් පවා සිංවීමක් ඇතිවීමක් නැත්නම් පිම්බීමේ මුල කොටස ආනාපානි මුල කොටස ආදී මොන්න තරමට අරමුණ සියුම් කළා. කඩ කඩා පුංචි කර කර බැලුවත් ඒ සෑම දෙයකම අරමුණ මේකේ හිත මේකේ කියලා දැනගන්න ඥාණයට වඩා මේ අරමුණට හේතුව හිතේ මේ තියෙන කැමැත්තට හේතුව අකමැත්තට හේතුව භාවනාව හොඳයි කියන හේතු ආදී දේවල් වැටහි යන සුළුව නිකන් ඉන්නවා. බලාගෙන ඉන්න එක. සජීවීව නිස්සබ්ද වෙන්නේ. මේ අවස්ථාව තියෙනවනම් යෝගාවචරයට අන්න සතියේ ඊගාව අවස්ථාව හේතුවක් සහිතව අරමුණේ පටන් ගන්නවත් සහිතව මෙන්න මේ ඥාන දෙක අන්‍ය ආගම් වල දක්වන්නේ නැති මේ බුද්ධ ආගමේ පෙන්වා දෙන බොහොම සවිස්තර බොහොම නිර්වෘල්ල පෙන්ලා දෙන අවස්ථා දෙකක් මේ දෙකේදී යෝගාවචරයට බොහෝම මහන්සි වෙනවා මේ දෙකේදී යෝගාවචරයට බොහෝම ඇදහිීමක් තියෙනවා තමන් කරන දේ මේ ගුරුවරයා කියව නිසා කල්යාණ මිත්‍යා මතක් කරලා දුන්න නිසා. මෙන්න මෙතනදී තමයි මේ කල්යාණ මිත්‍යාගේ සතිය කියන ගුණය ප්‍රයෝජනෙට නැගෙන්නේ. මේක කියලා දෙන වෙලාවේදී බොහෝ ඇත්තෝ කරුණු කාරණා අහනවා. ඇයි එහෙම වෙන්නේ? කොහොමද එහෙම කරන්නේ කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ විශේෂියක් ඇවිත් කෙනෙක් ළඟටපත් වෙච්ච ඥාතියෙකුට මිත්‍රයෙකුගෙන් අහනවනම් මේ ඊය ආපු ධ්‍යාවමට කියාපන් මේ ඊයට කොලා තියෙන විස જાතිය මට කියාපන් කවුද විද්දේ කියහපන් ආදි වශයෙන් මේ ඊයේ එකකන් මගේ ඊයට අත තියන්න එපා. මගේ මේ ඊය. ඒ නිසා මේ උත්තර දෙනකන් මේ ඊයට අත තියන්න එපා. අයින් කරන්න එපා කියලා යම් කෙනෙක් කියනවනම් ඒක මනස්කාර දෙදෙවීම. ඒ පුද්ගලයාගේ ඒ ඊයේ ඇඟේ ගැල්ලේ පවතින තාක්ක ක්ෂණයක් පාස මේ ශරීරයට විස ඇතුල් වෙනවා. ඒ නිසා මෛත්‍රී අනුකම්පාව ඇති කෙනා අර පුද්ගලයාගේ කට වහලා හෝ නතර කළ හැකි ඉක්මනින් අර ඊ අයින් කරන්න. එහෙම නැතුව ඊය ගැන විස්තර ජාතක කතා හොයලා ඊ අයින් කරන්න හිතියොත් කවදාකවත් ඒ බුද්ධලයට දුකක් මිසක තකන්න දෙන්නේ. ඒ වාගේ තමයි මේ කොහොමද නාම රූප ධර්ම වැටෙන්නේ කොහොමද මේකේ හේතුවත් සහිතව වැටෙන්නේ කියලා තර්කයෙන් විසඳන්න මේව තර්කයට මට අවු වෙන්නේ නැත්නම් තාකල් මට බෑ භාවනා කරන්න මේව ඔක්කොම මේ මත් කරවීම එහෙම නැත්නම් හිතට දේවල් පැවීම ආදී වශයෙන් කෙනෙක් කල්පනා කරනවනේ එහෙම පුද්ගලයෙකුට අන්නර විෂයී උපමාව තමයි ගන්න තියෙන්නේ. එහෙම නැතුව ගුරු අදහස, කල්යාණ මිත්‍රන්ගේ කාරුණික විස්තර තේරුම් අරගෙන අර උනට නැවත නැවතත් හිත යෙදීමේ වගකීම, දිගින් දිගටම හිත යෙදීමේ වගකීම තමන් බාර ගන්නවනේ නුදුරු අනාගතයේදීම වැඩි කල නොගොස් මේ විදිහට හේතුව සහිත වැඩි. මේ දෙකට කියනවා නිත්‍යනාන කියනවා. මේ දෙකේදී වෙහෙස ගොඩාක්ම තියෙන්නේ මෙන්න මේ ඇදහිීමේ ප්‍රමාණය මත. සද්ධාවේ ප්‍රමාණය මත. මේ දෙකට ප්‍රධාන වශයෙන් බාධා කරන්නේ සිත්තිය පිටිපිට. යම් කිසි කෙනෙක් නොසැලෙන විදිය දෘඪ දෘෂ්ටියක දැන හෝ නොදැන ගත කරනවනම් ඒ පුද්ගලයාට මේ ධර්මයේ කියලා දෙන්න බෑ. පාරගාමි නෑ. ඒ වගේම විචිකිච්ඡා සහිතව කල යුත්තේ නොකල යුත්තේ කල්පනා කරන ගතිය තියෙන කෙනාටත් මේ දේ කරන්න බෑ. ඒ අත කරන්න තියෙන්නේ මේ ධර්මතාවය ජීවිතයේ ක්ෂණයකට හෝ දෙකකට හෝ අශ්වසිලක් ලැබෙන ඕනම වෙලාවක ලං කරගන්න එක. ලං කරගත්තොත් අන්න ඊගාව මට්ටමට එනකොට නැත්නම් මේ නිශ්චිත ඥාන, නිස්සය ඥාන, ආදන ඥාන දෙක සම්පූර්ණ වුණාට පස්සේ ඒ Java මත, ඒ ගැම්ම මත හිත ඉස්සරහට යනකොට නම් ආන්න අර තියෙන විචිකිච්ඡා දුර වෙන්න පටන් ගන්නවා. සැක සංකා දුර වෙන්න පටන් ගන්නවා. තවත් ඉස්සරහට යනකොට විචි ජාලයක් ලිහෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විචිකිච්ඡා දුරු වීමම තමයි එහෙම නැත්නම් මේ මෙතුවක්කල් බාධා කරපු මේ දිට්ඨිය, දිට්ඨි ජාලය නිදා නිරවුල් වීම තමයි ඉස්සරහා ඥාන බවට පත් වෙන්නේ. මේක කොහොමද සිද්ධ වෙන්නේ? මේ අවස්ථාවට එනකොට සතියේ විශේෂ අතුපතර විහිදා වැඩෙන ගතියක් තියෙනවා. සතිය විශේෂ පන්තියකට ඇතුල් වෙනවා. එන එන අරමුණකට හොඳ වේවා නරක වේවා මූලික අරමුණ වේවා දෙවෙනි අරමුණක් වේවා යෝගාවචර නිත්‍යරෝම හිත යොදන්න පුරුදු විශේෂයෙන්ම පරියන්ක නමුත් දක්ෂ යෝගාවචරය මේක සක්මන වශයෙන් එදිනදා කටයුතු වශයෙන් සතිය පිහිටීමේදී සෑම අරමුණක්ම නිින්දේ නැතුව ගත කරන සෑම ඉරියව්වකම මේ සතියට අහු වෙනවා අහු වෙන හැම වෙලාවකම මෙතුආකල් තමයි අරගෙන ආපු පොඩි බැඳගෙන ආපු නිත්‍ය භාවය. මේකේ නාම රූප කොටස් නැහැ. මේකට මේ වාගේ ඒ ඒ වෙලාවට හේතු වෙන හේතු නැහැ. මෙවුවා සාරයක් සහිත ආත්මයක් සහිත ඝන දේවල්. මේ නිසා මේවා විසඳා ගන්න බෑ ආදී විචිත සංසාර ජීවනන යම් කිසි නිත්‍ය සංඥාවක් ඒක පොද්දකට පැත්තකට තියලා. පොද්දකට තියලා උප්පන්නුප්පන්නාන සංඛාරාණ කයමේවාන පස්සති කියන විදිහට උපනෝපන් යම්ම සංස්කාර ධර්මයක් වෙනවා නම් ලෝකේ ඒවා ඡය වෙනවා ඒවා ගෙවෙනවා කියන අදහස පිළිදෙන්න. අන්නේ අදහසට ඉඩ දීලා නැත්නම් බුද්ධ වචනෙට ඉඩ දීලා බලාගෙන ඉන්නවනේ දැන් යෝගාවචරයට අරමුණක පාස ඒ මූල හේතුව නැත්නම් මුල හේතුව ප්‍රභවය වැටේ. අරමුණක් වැටෙනවා හොඳට ස්පාක් වෙන නිසා ඒ මුල ඇතුව මතුවී එන අරමුණ මෙන්න මේ ආකාරයට එතන එතන ගෙවි යනවා කියලා වැටෙනවා. මේකට කියනවා මුලැමැද අග පේන්න පටන් ගන්නවා. අරමුණේ ආත්පස පේන්න පටන් ගන්නවා. මෙන්න මෙතනදී සංදිස්ථානයක් වශයෙන් කොච්චර ගණන් ගන්නවද කිව්වොත් සතිය එක විදිහක කාර්යසූර භාවයකින් පූර්ණ භාවයකින් තමන්ගේ කෘත්‍ය සමාර කරලා අලුතෙන් යමක් වැඩෙන්න වැවෙන්න හොඳ ශේෂ්ත්‍රයක් ඇති කරගන්නවා. මේ තුල සම්පජාඤ්ඤය වැඩ පටන් ගන්නවා. මේ සම්පජාඤ්ඤය වැඩ පටන් ගැනීම නිසා යෝගාවචරය එක අරමුණක ගෙවි යෑම බලාන ඉන්නකොටම දහසක් තවත් අරමුණු මතුවෙන ආකාරය මේ බලානින්න අරමුණේ පටලවා ගන්න නැතුව මිශ්‍ර කරගන්නේ නැතුව දැක ගන්න පුළුවන් ස්පාසුවක් ලබනවා. මේ නිසා මේ අවස්ථාවේදී යෝගාවචරය මූල කර්මස්ථානයේදී ආ බලන ඉන්නකොට ඒ ක්ෂණීම වාගේ තමන්ගේ ශරීරය පහසුවේ තියෙන හැටි, සැහැල්ලුවේ තියෙන හැටි එනතු සමාජයක පැත්තකට ඇද වෙනවා. හරියට බෝනික් එක කලකලා තිබ්බා වගේ එහෙම පවතිනවා. එහෙම නැත්නම් තමන්ගේ එක ප්‍රදේශයක ප්‍රදේශ විශේෂ කැක්කුමක් විගතෝම පවතිනවා. නමුත් කිසි බාධාවක් නැතුව තමන්ගේ අර මූල කර්මස්ථානයේ දිගට මෙනෙහි කරගෙන යන්න පුළුවන්. මේ දේ කරන ගමන් අවශ්‍ය නම් අර ඇදේ හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වේදනාව එන පැත්ත පිළිබඳව අර වෙනකට වඩා ස්පාසුවකින් දැනගන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. මෙන්න මේ විදිහට අර තමන් හිත යොදන යොමු කරන අරමුණ පිළිබඳව අඛණ්ඩව සතිය පවතිද්දී ආත්පස දේවා දැක ගන්නට දැනගන්න පුළුවන් තරමට නිරවුල් ඥානයක්. වර්තමාන මොහොතේම පවතින ඥානයක්. තමන් වශයෙන්ම සහතික කරගන්න ඥානයක් පාවෙන් පටන් ගන්නවා. මෙන්න මේ අවස්ථාව එනකොට යෝගාවචරය අර කලින් කියාපු විදිහට උපනෝපන් සංස්කාරයෝ සියල්ලෝම ගෙවි යන සුළුයි කියන අදහස ගත්තේ නැතිනම් මේ යෝගාවචරය මේ විෂද භාවය අවුලක් භාවයට පත් කරගන්නවා. මේ යෝගාවචරය හිතනවා දැන් මට එක අරමුණක හිත තියාගන්න බෑ. හිත දැන් හැම අරමුණෙම දුවනවා. ඒ නිසා මම කෝකට ප්‍රමුඛතාවය දෙන්න ඕනද? මෙනෙහි කරන්නේ කොහොමද? කොතනද හිත තියන්න ඕනේ ආදි වශයෙන් මේ වෙලාවේදී අර හිතේ එන්න සංපජාන්නේ වර්ධනය අදහා ගන්න බැරුව එතනදී කුකුපාල කරනවා. මම කුමක් කළ යුතුද? කොහොමද මේ කර්මස්ථාන සුද්ධ කරනවට කියන්නේ? මේ වෙලාවේදී මම හිත තියාගෙන තෝරන කොහොමද කියලා නානා ප්‍රකාර විදිහට Taman තුල අඛණ්ඩව පවතින ආ වූ සතියට අභියෝග කරනවා. අභියෝග කරමින් අර කයේ යත්තා වූ ස්වરૂප දකින්න හෝ ඒ යත්තා වූ සහල් බව නැත්නම් ශරීරය ඇද වෙලා තියෙනවනම් වහාම කෙලින්ම ඒ ආරම්භ සතිය පිටවගෙන පරිදි කරනවා. එහෙම නැත්නම් වේදනාවක් දැනෙනවා. ඊයසගෙන මොන කර්මස්ථානෙ මෙනෙහි කරන්න පුළුවන්. නමුත් යෝගාවචරය නොදැනුවත්කමින් හෝ තර්ක ඥාන වැඩිකම නිසා මූල කර්මස්ථානෙ හිත ගලවල අර අමෝරාවේ වේදනාවට හිත යොදලා සමහර වෙලාවට ඉරියව් වෙනස් කරන තත්ත්වයක පවා යනවා. මේ නිසා යෝගාවචරයට කලින් මේ කාරණා දන්නවන ะ මොකද්ද හොඳට සතිය ඉස්පාසු වැඩුණාට පස්සේ සතිය යම් කිසි ප්‍රමාණයකට පිරුණාට පස්සේ ඒ තුල ඒ සම්පජාන්නේ නැත්නම් වර්තමාන වශයෙන් හාත්පසින් සිද්ධිය දැක ගන්න පුළුවන් ශක්තිය පහළ වෙනවා. මේකට හොඳ උපමාවක් ඒ බණ කියන බුදුම ආචාර්ය වහන්සේ සඳහන් කරා මේ සමූහ ඡායා රූපයකට හිත යොදන කෙනෙක් වගේ. Taman හිත යොදන්නේ Taman දන්න ඒ ඡායා රූපේ මැද හෝ කොන හෝ සිටින එක පුද්ගලෙක් විශේෂයි. නමුත් ඒ පුද්ගලයා හොඳට දැක බලා ගත්තට පස්සේ ඉබේම හිත වැඩි වැඩියෙන් බලන්න බලන්න මේ කොත්තන පසුලුම කරගෙන දරගෙන තියෙන්නේ කී දෙනෙක් ඉස්සරහා පෙළේ වාඩිලා ඉන්නවද කී දෙනෙක් පසු පෙළේ වාඩිලා ඉන්නවද කී දෙනෙක් ස්ත්‍රීද පුරුෂද වශයෙන් සම්පූර්ණ දැක ගන්න පුළුවන් ශක්තියක් ලබනවා. අර තමන් අඳුරනේ නැත්නම් මේ තමන් ප්‍රස්තුත කරගත්ත පුද්ගලයා දකින්න අතර අන්න ඒ වගේ තමයි මේ වෙලාවේදී යෝගාවචරය ගත යුතු ආදත් වෙන. මොකද්ද? මේ මූල කර්මස්ථානයේ නැත්නම් ප්‍රධාන කර්මස්ථානයේ සතිය හොඳට මෝරා ආපු නිසා ලැබිච්ච අමතර ලාභයක් තමයි ආත්පත වැටෙන්නේ. ඒ ආත්පත වැටීම මේ අරමුණේ සතිය පිහිටීමේ ලැබිච්ච ප්‍රෝජනය. ලාභයක්. ඒක ඉස්සර කරන්නේ නරකයි. විකටෝම තමන්ගේ හිත අරමුණේම තැන්පත් කරගෙන යනවන අන්න අර අරමුණේ මුලමැද ආග දකින්න අතර බාහිර අරමුණු දැක ගන්න පුළුවන් වෙන විදිහට හිතේ වර්ධනයක් සිදුවෙනවා මේ වෙලාවේදී කොච්චර දුරට මේක ප්‍රකට වෙනවද කියනවනම් වර්තමාන මොහොතේදී යෝගාවචරය දකින්න මේ බලන රාශිය නැත්තම් තද වෙන මෙලෙක් ගති, බුරුල් ගති, උණුසුම් ගති, සිසිල් ගති, වැగిරෙන ගති ආදී මේ භාව ලකුණු රාශිය වර්තමාන වශයෙන් නොසලී අකන්නව මෙනෙහි වෙන අතර යෝගාවත් හොඳට පැහැදිලි වෙනවා ඒකාන්තයෙන් මේ தත්වය තමයි ඊයේ පිළිගන්නේ. ඒක පිළිබඳව ආය තර්ක කරන්න දෙයක් නැහැ. මේ தත්වෙම මේක ඇති වෙනවා වෙනස් වෙමින් යනවා බිඳෙනවා. ඒ අතරමැද තව ලක්ෂයක් දේවල් ඇති වෙනවා වෙනස් වෙමින් කරනවා බිඳෙනවා. මේකේ නම මේකය සංඛ්‍යා වශයෙන් මේකය ආකාර වශයෙන් මේකය සතහන් වශයෙන් මේකය කියලා හිතේ විස්තර නැති වුණාට මූල සාර වශයෙන් නම් මේ දැකපු දේ ඒකාන්තයෙන්ම ඊයේ සිද්ධ වුණා. ඒක නොදන්නකම නොදැකකම වෙනම දෙයක්. නමුත් දැන් ඇති වෙන තහවුරුව මත යෝගාවචර අතීතයේ මෙහෙමමයි කියන තරමටම වර්තමාන මොහොතේ ලොකු විෂද භාවයක් වගේ. ඒ වගේම යෝගාවචරය දන්නවා මේ විදිය භාවනාව හිත හරියේ නැත. හෙට භාවනා එපා වෙන්න ඉඩ තියෙන නමුත් එපා වුණා මේ සංකාණය තුළ සිදු වෙන්නේ නම් මේ කාරණාව. තම හිත යොදාන බලානිනක තුලින් වටහා ගත්තට ආත්පසට පැතිරලා ගියත් මෙන්න මේ අරමුණේ මුලමැද අග වශයෙන් ආත්පස දක්න එකයි පේන්නේ. මේ විදිහට ඥානය පුදුම විදිහට පැතිරෙන්න පටන් ගන්නවා. අභිඥා ශක්තිය ඇති අත්ංග අතීත භව දක්වාම උනා. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පිටිපස්සෙන් පිටිපස්සට ගානක් හදාන යනවා. හිත දිගට යන්න පටන් ගන්නවා. අනාගතයේ ආය බ්‍රහ්මේක හෝ නවංකාර දෙවියෙක් හෝ නැත්නම් ආණ්ඩුව වෙනස් වුණාට හෝ නැත්නම් ඍතුව වෙනස් වුණාට හෝ මේ தත්ත්ව වෙනස් වෙන්නේ නැහැ. මේක මූලික සයිද්ධාන්තික ස්වરૂපයක්. ඒක හොඳට තහවුරු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචිත අරමුණු කියුම් වුණත් ගොරෝසුනා. අරමුණ ප්‍රණීතව යට වුණත් දීනව ගත වෙනවා. ළඟ ගත වුණත් දුර ගත වෙනවා. අභ්‍යන්තරේ ගත වුණත් බාහිර ගත වෙනවා. මේ කොයි තාලෙට වැටුණත් මේ මූල ස්වરૂපේ නම් මේකමයි. මෙන්න මේ මූල ස්වરૂපයෙන් තමයි මේ ප්‍රත්‍යක්ෂ කරන්නේ. අතීත වශයෙන් ප්‍රත්‍යක්ෂයක් කරනවා. වර්තමාන වශයෙන් ප්‍රත්‍යක්ෂයක් වෙනවා. අනාගත වශයෙන් ප්‍රත්‍යක්ෂයක් කරන සම්මුතියකට යනවා. කියලා දෙන්න පුළුවන් වචන ඇති වෙනවා. ව්‍යාකරණ ඇති වෙනවා. පද ව්‍යංජන ඇති වෙනවා. නමුත් මූල අර්ථය නම් මේකමයි. මේ தත්ත්වය දකින්න තමයි අරමුණ ගොරෝසුව කියන කොටත් වෙන්නේ. මේ தත්ත්වය තමයි අරමුණ කොච්චර සියුම්ුණක් තියෙන්නේ. අරමුණ ප්‍රණීතවට වුණත් මේ தත්ත්වමයි. අරුණේ කීනවට වුණත් මේ தත්ත්වමයි. ඇතුළත තමන් හරියට පිංගීම හැකිරීම නම් උදේ. නැත්තම් ආනාපානේන නාසිකාග්‍රේ. මේ தත්ත්වෙම තමයි ඇතුළත ගන්න තියෙන්නේ. නමුත් බාහිර තමන් ඉස්රායන යෝගාවචරයට හිතියොතලා බැලුවත් ඒ යෝගාවචරය අතුරක් මේ පංචස්කන්ධේ නැත්නම් මේ ద్వාර 6 පවතින තාකල් සිදුවෙන්නේ මේකම තමයි. බාහිර වශයෙන් ගත්තත් අභ්‍යන්තර ගත්තත් අභ්‍යන්තර ගත්තත් මේකයි. මෙන්න මේ ධර්මය මේ විදිහට විසද වුණාට පස්සේ නම් එහෙම නැත්නම් Taman වශයෙන් ප්‍රත්‍යක්ෂයට හසු කරගත්තට පස්සේ නම් ආන බුදු වචන තේරෙනවා. ඉතින් මේක තමයි බුදුරජාණන් වහන්සේ අපිට කලින්ම සමාදන් කරගැව්වේ මොකද්ද උප්පන් උප්පන්නාන සංඛාරාණ කය මේවාන් පස්සති මතුවෙන මතුවෙන තාක් සංස්කාරය ඡය වෙනවා කියන එක හිතින් බාර ගන්න මං කියපු නිසා සද්ධාවෙන් බාර ගන්න දවසක දැකගනි කියලා බුදුරජාණන්සේ කල්ැතුවම මතක් කරලා දුන්නේ මෙව්ව තර්කයෙන් අල්ලගෙන එහෙම නැත්නම් තමන්ගේ සුතමේ ඥානෙ පැහැදිලි කරගෙන භාවනා කරන්න කියලා පටන් ගත්තට කවදාකවත් වෙන්නේ තමයි ඒක ශ්‍රද්ධාවෙන් බාර ගන්න ඕන. මොකද්ද? මේ හොඳයි කියන දේවල්, මේ නරකයි කියන දේවල්, මේ ප්‍රකටයි කියන දේවල්, මේ අප්‍රකටයි කියන දේවල්, මේ ඊයේ කියන දේවල්, මේ හෙට කියන දේවල් සියල්ලක්ම මේ ප්‍රත්‍යක්ෂ කොටට වැටෙන මේවා ඇති වෙන්නේ නැති වෙන දේවල්. හොඳ වේලාව වෙනකොට සියල්ලන්ටම කිය ගියා මට හොඳයි භාවනාව හොඳයි මේත් හොඳයි මේ ස්ථාන හොඳයි මේ ගුරුවරයා හොඳයි කියලා අපි වචනෙට නගනවා. නරක වෙච්චාම හිතින් පැහැවෙනවා. දකින් දකින් එක්කනාට කියනවා මම හිතියට මෙතන හොඳ නැහැ මෙහෙමයි එහෙමයි මෙහෙමයි කියලා. මේ සියල්ලකම තියෙන්නේ අන්නර කියන මූලික தත්ත්වේ නොදැන එයින් ඇති වෙන ඵලය පමණක් දැකලා. ඉවසන්ට නැතුව කරන ප්‍රකාශය. නමුත් අර මූල தත්ත්වය දැනගත්තට පස්සේ නම් හොඳට වැටෙනවා. එහෙම தත්ත්වයක් නෑ. මේකේ ප්‍රඥප්ති වශයෙන් ප්‍රිය අප්‍රිය භාව තියෙනවා. ප්‍රකටාත්මකට භාව තියෙනවා. බාහිර අභ්‍යන්තර වශයෙන් තියෙනවා. ළඟ දුර වශයෙන් තියෙනවා අතීත අනාගත ප්‍රතිස්කන්න වශයෙන් තියෙන මූල තත්ත්වය නම් මේකයි මේ නිසා යෝගාවචරයාගේ ජීවිතයේ විශාල කලෙලිය මේ කලෙලිය සැක දුරු වීම වශයෙන් තමයි පොත්පත්වල සඳහන් කරන්නේ තමන් තුළ ඇත් තිබුණා වූ යම්තාක් සැක තිබුණා නම් ඒ සියල්ල දුරු වෙන්න පටන් අරගන්නවා ඒ නිසා යෝගාවචරයාගේ හිතේ ජීවන ධර්ම වෙනුවට දැන් හොඳ ප්‍රභාස්වරයක් ජීවන ධර්ම වලින් තොර දෙලින්ම අරමුණට හිත දාන ගතියක් තියෙනවා. මේ தത്വෙට එනකොට ආවට පස්සේ යෝගාවචර තේන මෙතුවා කල් ගුරු වචනේ තේරුම් ගත්තට ශ්‍රද්ධාවෙන් අදාහ ගත්තට දැන් ඒ தത്വයේ ගුරුවරයා කිව්වට වැඩිය සම්පූර්ණයෙන්ම වෙනස්. පොතේ පතේ දැක්ක ප්‍රමාණයට වැඩිය සම්පූර්ණයෙන්ම වෙනස්. Tamange ඍජු අත්දැකීමට අහුවෙනවා. තර්කයෙන් අල්ලා ගන්න පුළුවන් ප්‍රමාණයට වැඩිය සම්පූර්ණයෙන්ම වෙනස්. සුතමෙන් අහුවට වැඩිය සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා මෙතන මේ ප්‍රත්‍යක්ෂ ඥානයත් අනුමාන ඥානයත් අතර එහෙම නැත්නම් සුතමේ ඥානයත් අතර ලොකු වෙනසක් ඇති කරනවා. ඒ නිසා යෝගාවචරය මේ දේ අධ්‍යක ගන්න උත්සාහ කරනවා මිසක් ඒ දේ තර්කයෙන් නැත්නම් සුතමේ වාසයෙන් කැලි කැලි කපල වෙන් කර ගැනීම වාසයෙන් පොත්පත්වල උත්සාහ කරන්න හදනවා නම් ඒ කියන්නේ තාමත් ලාමක රසයකයි බැඳිලා තියෙනවා. ඒ ප්‍රණීත ප්‍රත්‍යක්ෂ රසය ධර්ම රසය ලබන්න නම් මුල් කොටස් ගුණවත් සලකලා සීලයක් සලකලා ගුණවත් සිල්වත් උතුමන් වහන්සේ නමක් සාක්ෂි කරගෙන වැඩට බලන්න. වැඩට බැස්සට පස්සේ යථා කාලයේදී ඒ ශ්‍රද්ධාවෙන් බාරගත් දේ ප්‍රත්‍යක්ෂ වෙනවන ඒ ශ්‍රද්ධාව අන්ධ ශ්‍රද්ධාවක්. ඒ භක්තිය අන්ධ භක්තියක් නෙවෙයි. ඒ අනුගමනයේ අන්ධානුකරණයක් නෙවෙයි. යථා කාලයකට තමයි දැක් ගන්න පුළුවන්. මෙන්න මේ தത്വෙට ඒම තමයි මේ විපස්සනාවට දොර ඇරෙන්නේ කියන්නේ. මෙතනදී තමයි ඥානෙ පහළ වීම නැත්නම් සම්පජාඤ්ඤේ පහළ වීම සිදුවෙන්නේ. ඒ සම්පජාඤ්ඤේ පහළ වෙන්න මෙතුආකල් වඩාගෙන ගිය ඒ සතිය පුදුමාකාර විදිහට උදව් කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේ වෙලාවේදී සතිය මතුවෙන මතුවෙන ආරම්භන කිසිම පැකිලීමක් නැතුව හොඳ නරක ભેදයක් නැතුව බෙදා වේ කරගන්න පුළුවන් තත්යකට පත් වෙනවා. මේ නිසා මේ මුල් ඥාන දෙකෙන් ලැබෙන ගැම්ම මේ අවස්ථාවේ විශේෂ නිස්ත්‍රේ භාවයක්. හේතු කාරක භාවයකට පත් වෙනවා. ඒ මත තමයි මේ නිශ්චිත ඥාන පහළ වෙන්නේ. මේ නිශ්චිත ඥානය කියන මුලින්ම දකින්නේ මේ සම්මස්තන අවස්ථාවේදී යෝගාවචරය මේ සියලුම දේවල් වල මූල ස්වરૂපය එහෙම නැත්නම් හේතුව සාමාන්‍ය මට්ටමකට පද විසද භාවයක් නෙවෙයි. නමුත් අර රැක දුරු කරගන්න පුළුවන් මට්ටමට අධ්‍යක් ගන්න. මේ අධ්‍යක් ගන්නකොට යෝගාවචිත හොඳට වැටෙනවා සාමාන්‍ය සුත්තමේ ඥානෙ ඇති නැත්නම් පෙරපින් කරලා තියෙන පාරමිතා ශක්තිය අත්හඳ නම් මේ දකින්න తত্ত্বය ආදියක් නැහැ. ඒක අසවල් තනින් පටන් ගත්තයි කියලා කියන්න බෑ අනාදි ස්වරූපේ වැටෙනවා. ඒ වගේම මේ తত্ত্বය අන්තයක් නැහැ. අනන්තයි. සම්පූර්ණ හිත යොදන්න පුළුවන් කොච්චරද ඒ තාක්කල් මේකම තමයි කියන්නේ. ඒක මේක මූලික තාක්කය. ඒ වගේම මේ Tamanට මේ වැටහෙන ධාතුන්ගේ ස්වභාව ලක්ෂණ නැත්නම් මූල හේතු අසවල් තැණය කියලා එක තැනකට සීමා නැහැ. හැම තැනකම පොදුයි. ඒ தත්ත්වයේ සෑම දෙයකටම මුල් වෙනවා. එතන දෙකක් නැහැ. එකම ස්වરૂපයයි තියෙන්නේ මෙන්න මේ විදිහට මේ මූලික ස්වરૂප දැක ගන්නකොට ඒ යෝගාවචරය දික්තිගත අද දෘෂ්ටිගත පුද්ගලයෙක් නම් ඉතාල විචිකිච්ඡාව පද බහුල පුද්ගලයෙක් නම් මහා ප්‍රපාතයකට අදගෙන වැටෙන වගේ තත්යකට පත් වෙනවා ඒ තමන්ගේ මෙතුආකල්මේ ප්‍රශ්න අහන ගතිය ප්‍රශ්න තර්කයෙන් විසඳන්න හදන ගතිය අසරණ වෙන්න ගන්නවා. එතකොට මේ යෝගාචරය පරාජිත ස්වරයකට පත් වෙනවා. නැත්නම් පෙරදුනා වාගේ හිතෙනවා. එතකොට ඒක දිලා වහා භාවනාව අතාරලා තමයි මෙතුආකල් විනෝදාංශයක් අපේලා දුන්න මේ තර්කේම අල්ලගන්න. විචිකිච්ඡාවම අල්ලගන්න. විචිකිච්ඡා අල්ලන පසුබාහ. ඒ නිසා මේ ධර්ම කලින් අහලා තියෙනවනම් නැත්නම් ඒ කල්යාණ මිත්‍යන් වහන්සේලාගේ උපදේශ කලින් මතක් කරලා දීලා තියෙනවනම් මේ වෙලාවේදී අර උපනූපන් සංස්කාරය සියල්ලම ගෙවි යන සුළුයි කියන ධර්මයේ මිසක්කා මේව තර්ක කරන ගතිය තර්කයෙන් කෙලවරක් ගන්න බැරි ගතියට වහල් වෙන්නේ. ඒ නිසා මේවා කලින් අහලා තිබීම සුතමේ ඥානය මේ අවස්ථාවේ හේතු වෙනවා. ඒ විදිහට සුතමේ ඥානය ඇති කෙනා නම් අර තරම්ම වේගයෙන් මේ පේන අස්පනා පිට තියෙන දේ ප්‍රතික්ෂේප කරලා මගේ ඔළුව තෝන්තු වෙනවා මට පාට මගේ ඇඟ ගැස්සිලා යනවා මම නිකන් හන්දෙන් පල්ලයට ඇදගෙන වටනවා වගේ වැටෙනවා කියලා බය වෙලා යන්නේ නැහැ ඒ පුද්ගලයා තේරුම් අර ගන්නවා මෙතුවක් කල් තිබුණු වියේ පිච්චි විචිකිච්ඡා ගෙඩි අපෙන් පළු වශයෙන් හැලෙන වෙලාව. ඒ නිසා මේ වෙලාවේදී තිබුණු සතිය තිබුණු සති සමාධිය අඛණ්ඩව ඉදිරියට ගෙනින එකයි තියෙන්නේ. හරියට දෙහිගෙඩියක් කටින් හපාගත්ත හැන්දක් උඩ තියාගෙන දුවන්න හදන කෙනෙක් වගේ මේ දෙහිගෙඩිය වට්ටන්න නරකයි. ගමන ඉක්මන් කරන්න ගිහලා දෙයකට වැටුණොත් Taman ආපහු මුල ඉඳපු ඇඳපු ඊට ළඟට එන්න ඕන. ඒ වාගේ මේ වෙලාවේදී Taman තියෙන මේක බොහොම පරිවර්තන අවස්ථාවක්, විප්ලව අවස්ථාවක් හිතේ අන්නේ අවස්ථාවේදී සම්පූර්ණ මෙතුආකල් ගෙන ආපේ මත දුරු මත හැලෙන වෙලාවක් ඒ නිසා ප්‍රകൃතියට, සත්‍යයට, අස්පනා පිට තියෙන දෙයට නිස්සලී මුණ දී ගන්න පුළුවන් නම් අන්න Tamanට වැටෙන්න පටන් අර ගන්න එක තර්කයෙන් අල්ලන්න බෑ. එහෙම නැත්නම් වාදයෙන් අල්ලන්න බෑ. මේක කරන්න දින අත්දැකීම. මේ අත්දැකීම බහුලීකරණය කරනවා නම්, දිගින් දිගටම සිද්ධ කරනවා නම් Tamanට මේක එදිනදා කටයුතු වලදී පාවිච්චි කරගන්න පුළුවන් තරමට ශක්තිමත් වෙනවා. නමුත් මේ සෑම දෙයකම මූල හේතුවත් සහිතව දකින අවස්ථාව කවදාකවත් අහම්බෙන් එකක් නෙවෙයි. මේක එන්ට නැත්නම් මේ විදිහට සංතතියක් විදිහට මුලක් නැති අගක් නැති ඒක එහා කෙලවරක් මෙහා කෙලවරක් විදි සදාතනික මේ ස්වරූපේ දැක ගන්න ඒකට ඉස්සෙල්ලා මේ පුද්ගලයා ස්වභාවික ලක්ෂණ අරමුණේ දැකලා තියෙනවා. ස්වභාවික අරමුණ නැතුව හිතලා පොතෙන් කියපු නිසා ගුරුවරයා කියපු නිසා බණට අහුම්කම් දීපු නිසා මේක කරන්න හදන එක සම්පූර්ණ හිතාමතා ගැනීම. ඒක කවදාකවත් ප්‍රත්‍යක්ෂයකට අහු වෙන්නේ නැහැ. ඒ වගේම සම්පජඤ්ඤයකට අහු වෙන්නේ නැහැ. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ මේ தත්වෙට ආවේ ඒ ක්‍රමානුකූල භාවනාව නිසා. ක්‍රමානුකූල භාවනාව නම් ඊට හේතු වෙච්ච නිශ්චය සම්පatti නිසා. අර නාම රූප පරිච්ඡේද පත්‍ය පරිග්‍රහවාදී නිශ්චය ඥාන නිසා. ඒ නිශ්චය ඥාන ලබන්නේ යෝගාවචර ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක කලේ අරමුණේ ස්වභාවික ලක්ෂණ දිහා බලනවා. ස්වභාවික ලක්ෂණ දකින්න නම් කවදාකවත් බෑ අරමුණට මුණ නොදා. යම් වෙලාවක ස්වභාවික ලක්ෂණ දකින්න නම් අරමුණට මූණට මූණ දාලා තියෙනවා. එහෙමනම් සති සමාධි විශේෂයෙන්ම සතිය පිටලා තියෙනවා. ඒ නිසා මතුවෙන මතුවෙන ඕනම ප්‍රකට අරමුණකට හිතයදීම කරන්නේ නැති කෙනා සමහර අරමුණට මූණ දෙනවා සමහර අරමුණට මූණ දෙන්නේ නැහැ. එහෙම කෙනාට මේ වාගේ සංතතියක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. කියන දේම හොඳ කියනවා අරමුණ අප්‍රකට අවස්ථාවේදී අනුන්ගේ දෝෂ දකින්න නැත්නම් තමන්ට දෙස් දෙනවා ඒ නිසා භාවනා කරා ගන්න. ඒ නිසා මේ විපස්සනා න්‍යාය ධර්මයේ පෙළ ගැස්මීමකින් තොරව මේ தත්ත දෙහිලා. ඒ සඳහා තේරුම් අරගන්න ඕනේ මේ කියන සංතතිය දකින්න මත්තම තේන්ද ස්වභාවික ලක්ෂණ දැකලා තියෙන්න ඕනේ. ස්වභාවික ලක්ෂණ කියලා කියන්නේ අරමුණ මූණට මූණ දා තියෙන්න ඕනේ අරමුණ තෝරගන්න. මේ අරමුණ හොඳයි මේ අරමුණ නරකයි මේ වෙලාව භාවනාවට හොඳයි මේ වෙලාව භාවනාවට නරකයි මේ මොනම තීරීමක්වත් කරන්න ගියොත් මේ සංතතිය දැක ගැනීමල තමන් හිතාමතා අකාමකා දමන ස්වරයටපත් වෙනවා එහෙම නැතුව තමන් මේ මූලික දෙන උපදේශ කොච්චර භාවනාව දියුණා හැම පරියන්කයක මුලදී ඒ ගුරු උපදේශ මෙනෙහි කරලා මූල කර්මස්ථානට භාවනාව හිත යොදනවා ඒ මූල කර්මස්ථානේ මතුවෙනවත් එක්ක මූල කර්මස්ථානේ මෙනෙහි කරනවා මෙනෙහි කරලා ඒ වෙලාවට වැටහෙන දේ මේ සම්පතිය බලන්න හදනවත් අනිත්‍ය දුක්ඛනාත් බලනවත් නෙවෙයි. ඒ වෙලාවේ වැටෙන මූල කර්මස්ථානයේ රූපේ නම් ඒ රූපේ වශයෙන් වටහා ඒ වෙලාවට තවසරයක් පිම්වීමෙන් බලනකොට ඒ රූපේ වෙනස් වෙලා වැටෙනවනේ ඒ වෙනස් වෙන බව වටහා ගන්න. දිගින් දිගට දිගින් දිගට බලනකොට ඒ තියෙන්න පුළුවන් සෑම ආකාරම දැක්කට පස්සේ සෑම සතහනක්ම දැක්කට පස්සේ ඒක සන්තුෂ්ටියටපත් වෙනවා. ආයෙ මේක කොයි පැත්තෙන් බැලුවත් මේක දැක ගන්න දෙයක් නැහැ කියනවා තමයි හිත ඉස්පාතු වෙන්නේ. ඒකට හිතට පොවන්න හැදුවට මේක තියෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේක තියෙන නාම රූප මේක තියෙන පත්‍ය හේතු මෙව්වයි කියලා අවදාකවත් හිත අර කියන විදිහට අක්ෂිතිලකටපත් වෙන්නේ නැහැ. හිත ඇවිස්සෙන්න ගන්නවා. ඒ නිසා මුල් අවස්ථාවල් සියල්ලක්ම ඉතාමත්ම ප්‍රායෝගිකයි. මුල් අවස්ථාවල් සියල්ලක්ම ඉතාමත්ම ප්‍රාණිකයි. එකින් එකට එකින් එකට සුදු දෙනවා. ඒ සුදු දීගෙන යන ගමනේදී මෙන්න මේ සංතති අවස්ථාවට එනකොට හිත අර විදිහට විශාල වශයෙන් පැතිරෙන්න ගන්නවා. මේ අවබෝධයෙන් පොත්පත්වල බොහෝම අගය කරලා කලකනවා. දකින්න දකින්න ආරමුණක මේ විදිය මුලමදාක දැක ගන්න පුළුවන්. ඒ වාගේම සම්පූර්ණ චිත්‍රය නිකන් හරියට බිතු සිටීමක් වගේ විශාල ප්‍රදේශයක් පුරා ඇඳි චිත්‍රයක් වගේ එක ප්‍රමාණයක එකක් වශයෙන් දැක ගන්න පුළුවන්. නමුත් Taman දන්නවා මෙන්න මේකයි මූල කර්මස්ථානය. තමන් දන්නවා මෙතෙන්ට එනකන් ආව පාර මේකයි කියලා. එල්ල කළ යුතු හිත මෙතනයි කියලා ගන්න. කලකොල් භාවයක් නැහැ. ඒ වෙනුත් තියෙන්නේ තද විශ්වාසයක්. අන්න ඒ විදිහටම විශ්වාසවන්තීම බලන්නේ ඉතන ඒ ක්‍රමයේ අමතක කරන්න අරකයි. කොතර දක්ව වුණත් භාවනාවේ මුල් අවස්ථාවේ මේ ක්‍රම අනුගමනය කරගෙන යනවනම් බොහෝම වේගයෙන් සතිය ඍජු වෙලා මේ අවස්ථාවට හිත වැටෙනවා. මේ අවස්ථාවට හිත වැටුණාට පස්සේ මෙතනදී යෝගාවචර තේරුම් අරගන්න ඕනේ මේ මොනම ආරමුණක හෝ මේ විදිහේ මුල මැද අග දැකීම ඒකේ සංඛත ලක්ෂණය වගේ යම් කිසි ආරමුණක උපාදය වෙනස් වෙන ස්වરૂපය ඊට පස්සේ භංගය උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිටස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා සඳහන් කරනවා නම් ඒ දේට අපි කියනවා සංකතය කියලා. සංකතවත්. මෙන්න මේ විදිහට මතුවෙන මතුවෙන අරමුණු ආත්පසින් පවතිනා වූ පසුබිමත් සාපේක්ෂ කරගෙන මුලැමැද අග දැකගෙන ඉන්නවනම් දැන් යෝගාවචරය දැන් අර මෙතුආකල් සම්මුතියෙන් ප්‍රඥාප්තියෙන් සාරේ උරාගෙන ඒ මත නිස්සය කරගෙන ක්‍රමයෙන් හිත විපස්සනාවට සංකේතයට හැරෙනවා. මේ වෙලාවේදී දැන් අනිත්‍ය භාවය තමයි යෝගාවචරයට වැටහෙන්නේ. එනත හිතට පැනලා යන්න වෙන කිසිම කරන්නේ නැහැ. මිතු ආකල්ම දැන හෝ නොදැන නිත්‍ය සංයාව ගෙනා. දේවල් ඇත්තයි මගේ හතුරා හතුරමයි මිතුරා මිතුරමයි හොඳ හොඳමයි නරක නරකමයි ඒ නිසා හතුරා නැති කරන්න ඕනේ මිතුරා ලං කරන්න ඕනේ ආදි වශයෙන් අපි මේ ලෞකික ප්‍රඥාවල් ඉදිරිපත් කරගෙන ලෝක විලෝපන වල යෙදලා ඉන්නේ. ඒක මොකද මේ නිත්‍ය සංඥාව නිසා. නිත්‍ය සංඥාව බදාගෙන කටයුතු කරන නිසා. නමුත් මේ අවස්ථාවට එනකොට මේ නිත්‍ය සංඥාවට බරපතල හානි සිදු වෙන්න පටන් ගන්නවා. කුළු පාර වැදෙනවා වගේ. කලෙහි යන්න පටන් ගන්නවා. මේ නිසා මේ නිත්‍ය භාවයේ බිඳගෙන අනිත්‍ය භාවයට පත් වෙන මේ අවස්ථාව යෝගාවචර ජීවිතේ විශාල වෙනසක් ඇති කරනවා. ඒ නිසා සඳහන් කරනවා සුල්ලසෝත ආපන්න අවස්ථාවට පත් වුණායි කියලා යම් යෝගාවචරයක් මේ විදිහට නීවරණ ධර්ම වලින් යටපත් වෙන්න දෙන්නේ නැතුව මේ தত্ত্বය දිගට පවත්වාගෙන යන්න පුළුවන් නම් මේ යෝගාචරයේ කාන්තේ මීගා භවයේ අපාරක වෙනවා. කොච්චර මිලෝ වශයෙන් මුල් කාලේ ජීවිතේ නරක වැඩ කටයුතු කරගෙන හිටියා. ඒ යෝගාචරය හෝ ඒ පුද්ගලයා ආයති සංවරේ පිටලා සීල අධිෂ්ඨාන කරගෙන මේ දෙන උපදේශ පන්ති ක්‍රමානුකූලව හසුරුවලා මේ මට්ටමට හිත ගන්න පුළුවන් නම් මෙලෝ වශයෙන්ම සාහිතක වෙන්න පුළුවන් පරලෝ වශයෙන් අපාගත වෙන්නේ නැහැ කියලා. මේ අවස්ථාවේදී ඒ තරමෙතම අර මිතුවා කල්ගෙනාපු සංසාර පුරුදු සංස්කාර කියලා කියන්නේ. සංසාර පුරුදු සියල්ලක්ම ජීවලා යන පටන් ගන්නවා. මෙලෙක් වෙන්න පටන් ගන්නවා. මේ නිසා මේ පුරුදුම අල්ලාගෙන පුරුදුම ජීවනය කරගෙන ජීවත් වෙච්ච යත්තන්න මහා පාඩුවක් වශයෙන් වැටෙනවා. ඒ නිසා මේ වෙලාවේදී තනියම භාවනා කරනවට වඩා හොඳ සතිමත් ගුරුවරයෙක් යටතේ භාවනා කරනවා නම් ඒ වාගේ අදිසි විලෝපන වලින් කැළඹිලා ඉදිරිපත් වෙන යෝගාවචරගේ தත්වය දැනගෙන උනන්දු කරලා ඉදිරියට ගෙන යන්න පුළුවන්. එහෙම යනවනම් ඒ යෝගාවචරය ඉදිරියට යන්න මේ අනිත්‍ය පිළිබඳව අනිත්‍ය ධර්මයේ මේකය, අනිත්‍ය ලක්ෂණය මේකය, අනිත්‍යානුපස්සනාව මේකය කියන මූලික සුසුතමය ඥාන කොටස දැනගන්න. අනිත්‍ය ධර්මයේ කියලා කියන්නේ වෙනස් වෙන ස්වરૂපය. නිත්‍ය නැති බව. ඒ අනිත්‍ය తত্ত্বය ලෝකයාට පෙන්වන යෝගාවචරයට පෙන්වන ලක්ෂණ තියෙනවා. නැත්නම් අනිත්‍යදම ආවෙනික ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණ වලින් තමයි අනිත්‍ය භාවය වටහා ගන්න. යමක් ඇතිවීම නැතිවීම ඇතිවීම පෙරලීම නැතිවීම ඇතිවීම වෙනස් වීම නැතිවීම වලට භාජනය වෙනවන ඒක තමයි යමක අනිත්‍ය භාවයෙන් ලක්ෂණ. ඒ නිසා අපිට අහලා දැනගන්න පුළුවන් සුත්‍රමේ අපේ මේ ලෝකේ තියෙන දේවල් අනිත්‍යයි. මොකද බුදුරජාණන් වහන්සේ කියපු එක. උපන්නුපානං සංඛාරාණං කය මේවානු පස්සේ ඔක්කොම ගෙවි ගෙවි යනවා. ඒක කොහොමද දැනගන්නේ? ඕනෙම අරමුණකට කාන්තුදින් හිතේදවා බලන්න ඒකේ ඇතිවීමක් පැනෙනවා වෙනස් වීමක් පැනෙනවා නැතිවීමක් පැනෙනවා. ප්‍රකාශ වෙනවා. අන්න එහෙමනම් ඒක තමයි මේ අනිත්‍ය භාවයේ ලකුණ. මේ දෙකම අහනකොට තර්කයට අහු වෙනවා. විශේෂ කාරණා පස්සේ ඉගෙන ගන්න පුළුවන්. නමුත් මේ භාවනාවට යොදන ඇත්ත බොහෝම සුළු ප්‍රමාණයයි මේ විශේෂ කාරණාව තේරුම් ගත ඇත්තන්. ඒ යොදන ඇත්තන්ගෙම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම මේ උණුසුම් බවක් ශරීරයේ ඇති වෙනවා. ඒ ඇති වෙනකොටම ඒක පහුවෙල දෙන්නේ නැතුව වහාම උණුසුමට හිත යොදනවා නම් ඒක වෙනස් වෙන පෙරලෙන ස්වරූපයක් දක්වන්න පුළුවන්. ඒ උණුසුම හොඳයි කියලා හෝ නරකයි කියලා හෝ ගත්තොත් හොඳ නරක ක්‍රමට අහු වෙනවා. හොඳ නරක වශයෙන් මේ උණුසුම උණුසුම වශයෙන් ධර්මතාවයක් වශයෙන් හිත යොදනවා නම් උණුසුමේ ඇතිවීම මේකය. එතෙන් පටන් පෙරලීම, වෙනස් වීම, අන්‍ය භාවයේ, අන්‍යතා භාවයේ මේකය අන්න නැති වෙලා ගියා. වේදනාවක් ඇති වුණා. ඒ වේදනාව ඇතිවීම මෙහෙමය, පැවතීම මෙහෙම නැතිවීම. ඒ වගේම හිතවිල්ලක් මතුණා, මතුවෙච්ච ගමන් මේ හිතවිල්ලෙන් තමයි යටපත් කරන්න දෙන්නේ නැතුව සතිය ඉස්සර වෙනවනම් වහාම දැකපු ගමන්ම පැනලා හොරෙක් අල්ල ගන්නවා වගේ. ඒ හිතවිල්ල අල්ලගත්තම ඒ හිතවිල්ල අන්‍ය භාවයටපත් වෙන හැටි. ඊට පස්සේ තිබුණු ලකුණක්වත් නැතුව කපුරු පිට්ටුවා වගේ. එයින් නැතිලා යන හැටි. එහෙම නැත්නම් වෙන හැඟීමක්. අසවල අසොඳයි අසවල නරකේ ආදී වශයෙන් නැත්නම් රාග ద్వේෂ වශයෙන් ඇති වෙන ආකල්ප ආවේග මතුවෙනකොටම දැක ගන්න පුළුවන් නම් මේ යෝගාවචරයට මධ්‍යස්ථව හිත යොදාගෙන ඉන්න තාකල්ලි ආකල්පය දෙවියක් වශයෙන් ඝණයක් වශයෙන් පවතින්නේ නැහැ. ඒක නිතරම ප්‍රතිපන්න ධර්මවට වෙනස් වෙමින් පවතිනවා කියන එක දැක ගන්න පුළුවන්. අන්න ඒ විදිහට වෙනස් වීම දැකගට ඉන්නකොට ඕන නැතිලා. මෙන්න මේ විදිහට මේ අනිත්‍ය භාවයේ කායනුපස්සනාවසෙමුත් ලක්ෂණ කෙරේ. වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් එකින් එකට එකින් එකට ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නවා. මේවට කියන අනිත්‍ය ලක්ෂණ කියලා. මේ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණයට වඩා වෙනස්. අනාත්ම ලක්ෂණයට වඩා වෙනස්. නමුත් ඕනම දෙයක අනිත්‍ය ප්‍රකට වෙන්න නම් අනිත්‍ය ලක්ෂණය තුළ තමයි ප්‍රකට වෙන්නේ. මෙන්න මේ විදිහට භාවනාවේදීම උණුසුමක් සිසිලසක් තදවීමක් පෙරවීමක් එහෙම නැත්නම් හිතවිල්ලක් එහෙම නැත්නම් වේදනාවක් එහෙම නැත්නම් එන ආකල්පයක් වශයෙන් එන එන දේක මේ විදිහේ යාන්ත මතුවීම ඒක වෙනස් වෙමින් යෑම නැතිවීම ආදී ලක්ෂණ දකිමින් දකිමින් හිතට කිසිම විදිහකට නිත්‍ය සංඥාව හංගවා තබා ගන්න බැරි තරමට අරමුණක් අරමුණක් පාස මේ විදිහට මානසිකාරය යොදනවන අන්න ඒතනදී අමෝරාවෙන් අක්‍රමයෙන් හිත මොකද කරන්නේ නිත්‍ය සංඥාව අතහැරලා අඬ අඬ පැකිලි පැකිලි අනිත්‍ය සංඥාව බාර ගන්න. මෙන්න මේ විදිහට බාර ගන්නට බැරි කම නිසා පැනලා යන්න බැරිකම නිසා අර කපන්න බැරි යට ඉඹින්නා වාගේ මේ අනිත්‍ය සංඥාව බාර ගන්න එකට කියනවා අනිත්‍යානුපස්සන ඥානය කියලා. ඒ නිසා යෝගාවචරය මේ කාරණාව කලින් දන්නවනම් තේරුම් ගනි මේ කර්මස්ථානාචාර්යවරු නැත්නම් ආචාර්යවරු මේ චිත්ත දෙහිතක් වන්ට ඉතාමත්ම ගුණදායක නමුත් ජීවිත රස නැති දෙයක් වාගේ. තමන්ගේ මනසට අකමැති මේ අනිත්‍ය සංඥාව ඇතිකරන්න මුන්න තරම් දක්ෂ නැත්නම් මොනතරම් ඥාන සම්ප්‍රයුක්ත මොනතරම් කරුණාබර ක්‍රමයට අනුගමනය කරන්න කියලා ඒ යෝගාචරය සම්පතන් භාවනාවට අනුග්‍රහ දක්වන්න ගන්නවා. මේ කාරණාව දන්නේ නැති තාක්කල් යෝගාචරය අනුග්‍රහ දක්වනවා කියලා කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද ඥානයට අනුග්‍රහ දක්වීමක් තමයි. හොඳ දේවල් දැකීමට දක්වන අනුග්‍රහයක් තමයි. හොඳ දේවල් ඇසීමට දක්වන අනුග්‍රහයක් තමයි. හොඳ දේවල් ආග්‍රහණය කිරීමට පහද ලැබීමට ගඳ සුවඳ බැලීමට රස බැලීමට හිතවිලි පහල කිරීමකට කරන අනුග්‍රහය. ඒක ඒකාන්තයෙන්ම නිස්සඤ්ඤා වඩනවා. ඒක ඒකාන්තයෙන්ම උද්‍රජානන් වහන්සේගේ උපනෝපන් සංස්කාර ධර්මය අනිත්‍යයි කියන එක ප්‍රතිපක්ෂ වෙනවා. නමුත් මේ හැටි ඒකට කරන්න දෙයක් නෑ. ඒක කෙලෙස් වල තියෙන බරකම. කෙලෙස් වල තියෙන බරු ස්වરૂපේ. නමුත් මේ උපදේශ පන්තිය සද්ධාවෙන් පිළිලා කටයුතු කරනවා නම් මෙතනදී යෝගාවචරයට එන්න පටන් ගන්නවා මොනතරම් අපහසු මොනතරම් හේතු ගන්නට අමාරු නමුත් ඒකාන්තයේ මේතු කටයුතු කොටසක් මේ අනිත්‍යානුපස්සනා ඥානය. ඒ අනිත්‍ය ධර්මය නම් බුදුහාමුදුරන්ට අයිති දෙයක් නෙවෙයි. මේ යෝගාවචරයට අයිති දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් මේ සංස්ථාවට අයිති දෙයක් නෙවෙයි. ඒක ලෝක ස්වરૂපය. අනිත්‍ය ධර්මය. ඒ අනිත්‍ය ධර්මයේ එකිනෙකා ප්‍රකට වෙන්නේ නම් අනිත්‍ය ලක්ෂණය කියන්නේ. ඒ නිසා අපට වැදගත් වෙන්නේ අනිත්‍ය ලක්ෂණය. අපි නිතරම ඒ අනිත්‍ය ලක්ෂණය පදනම් කරගත්ත ධර්මයක පිටලා කටයුතු කරන්න ඕනේ. ඒකට තර්ජනය කරන්න නරකයි. ඒක අභියෝග කරන්න නරකයි. ඒක නිතරම පිළිගන්නා සුළු හිත. ඒ නිසා තමයි බුද්ධ ඥානවන්තී ඉන්දිය ධර්මයේ දිනු කරන්න කැමැති සත්‍ය ආදී ඉන්ද්‍රිය ධර්ම දිනු කරන්න කැමැති කෑම දෙනකොටම මේ උපනෝපන සංස්කාර ධර්මය අනිත්‍යයි කියන එක පිළිගන්න කියලා කියනවා. මේ විදිහට පිළිගන්නවා නම් ඔන්න යෝගාවචයට අනිත්‍ය ධර්මය අනිත්‍ය ලක්ෂණය තුලින් වැටහීම අනිත්‍යනපසන ඥාන බවට පත් වෙනවා. උපමාවක් විදිහට කිව්වොත් මේ වීදුරු බඩු බෙදෙනවා. වීදුරු බඩු බෙදෙන සුළුයි. ඒක ඒකේ මේ වීදුරු බඩු කියන භාජන වල ගහලා තිබුණත් නැතත් මේ වීදුරු ස්වરૂපේ නමුත් යම් කිසි වෙලාවක ගුරුවරයෙක් මේක නැත්තම් දෙමව්පියෝ වැඩි හිටියෝ පොඩි දරුවෙකුට හෝ නැත්තම් යෝගාවචරයෝ මේ බින්දල සුළු බව පෙන්වන්නට මේක තැනක ගිය පළ ඉරක් වෙනවා. මේ මේක තමයි බින්දල සුළු බව කියන්නේ. මේ තාම කැඩිලා විසිරලා ගියේ නෑ දැන් බිඳිලා තියෙන්නේ මේක. මෙන්න මේ බව මේ වාදනේ පුරාම පැතිරලා තියෙන. ඒ නිසා පරිසම් වෙනවා. මේ විදිහට කිව්වට කිව්වහම අර බින්දෙන සුළුයි මේ වාදනේ බින්දෙන සුළු බවක් තියෙනවා. මේක භංගුරයි කියලා කිව්වට වැඩිය අර පැලිර පෙන්නකොට ඒ මනුස්සයාට වැටෙනවා. ඒ පැලිර තමයි බිඳෙන සුළු භවයේ ලකුණ. යන්න දවසක මේ විදිහට භාජන කටයුතු කරගෙන ඉන්න ගමන් අතෑරලා භාජනයක් වැටිච්ච දවසක ආන සුන්නත් දුල වෙලා යන සුණු විදුන වෙලා යනවා අන්නේ එදාට තේරෙනවා මෙන්න මේක බලක්කන්ට එහෙම තමයි බින්දන සුළු බව පෙන්වලා දෙන්න තමයි මේ මට මෙච්චර කල්ප දෙන්න දුන්නේ මේ ලකුණු පෙන්වෙයි නමුත් මේ ලකුණු වලින් ඇති වැඩක් නැහැ මේ මූල ධර්මතාවයෙන් වැඩක් නෑ තමන් ඒක අවබෝධ කළාද නැද්ද කියන එකයි වටිනාකම තියෙන්නේ. අන්න ඒ විදිහට තේරුම් අරගන්න ඕනේ අනිත්‍ය භාවය, අනිත්‍ය ධර්මය, අනිත්‍යතාවය එකක්. ඒක මේ ශ්‍රාවක ඇත්තෝ නැත්නම් මේ භාවනා කරන යෝගාවචර අපි තේරුම් අරගන්න ලකුණ වෙනස් එකක්. ඇතිවීම, වෙනස් වීම, පැවතීම, බිඳී යෑම. මේ තේරුම් අර ගැනීම සූත්‍රමේ වශයෙන් සිද්ධ වෙනවා. හිත යොදලා බලන්නත් පුළුවන්. නමුත් ඒ දෙය හාත්පසින්ම වෙනස් Taman අතින් Taman ඉතාම ප්‍රිය කරන වීදුරු භාණ්ඩයක් බිම වැටලා කැඩලා ගියාම ඒකාන්තින්ම කැඩෙන සුළුයි කියන එක පිළිගන්න සූපේ වෙනවා. අන්න ඒ වගේ තමයි බොහෝම ආසාවයි. මේ මම අසවල් මමත් ආය මම අසවලාගේ ගෝලයාය මම අසවල් අසවල් දේ දාන්න කෙනාය මට අසවල් අසවල්ලත් මිතුරුය අසවල් අසවල්ලත් සතුරුය අසවල්ලත් හොඳය නරකය කියලා අපි බැද්දි නිත්‍ය සංඥා රාශියක් අරගෙන යන නිසා තමයි මේ ගමන බරත ගමන වේහස අපිට ඍජුව ගමන් කරන්න බැරි නමුත් යම් කිසි දවසක තේරුම් අරගත්තොත් මේ උත්සාහගෙන යන තියක් වීදුරු බඩු වාගේ බින්දෙන සුළුයි ඒ නිසා මේවා ප්‍රෝජනේ සලකලා පාවිච්චි කරනවා මිසක්ක මේ නිත්‍ය සංඥා වශයෙන් ගන්න ගියාම අපි මේ ද්‍රව්‍ය වලට වහල් භාවයක් ඇති වෙනවා බැඳී ගන්නා ස්වරූපයක් ඇතිව මහා බරක් බවට පත් වෙනවා. අපි ඒ වඩුව වලට වහකම් කරන්න වෙනවා. වඩුවෙන් වැඩ ගන්න වෙනුවට. ඒ නිසා මේ අනිත්‍ය ධර්මය, අනිත්‍ය ලක්ෂණය, අනිත්‍යානුපස්සන ඇති කෙනා අර විදිහේ බඩු කඩන්න පෙළ වෙනවා කියන එක නෙමෙයි අදහස. ඒ පුද්ගලයාවත් කැඩෙන බව පිළිගන්න සූදානම්. ඒ නිසා බොහොම ප්‍රවේශමෙන් පාවිච්චි කරනවා කැඩුනත් වැඩි සැලෙන්නේ නැහැ. අනිත් වගේ තමයි තමයි මෙතුවා කල් අරගෙන ආපු රුචියක් ටිකක්. තමන් දන්නවා ඒවත් ප්‍රමාණයක් නැතුව මිනිසෙක් නෑ. මිනිසෙක් කියන්නේ නමක් තමයි. ශරීරයක් තමයි. දෙමාපියන්ගේ ජාතක ස්වරූපයක් තමයි. නමුත් ඒව ප්‍රෝජනේ කලකලා පාවිච්චි කරන මිසක් අනුන්ගේ දුක පිණිස තමන්ගේ දුක පිණිස ප්‍රමාණය ඉක්මවන්නේ නෑ. මේ දේ මම මෙහෙම කළ යුතුයි දැන් කළ යුතුයි වහා කළ යුතුයි කවුරු නොකීවත් ඉවත් කළ යුතුයි ආදී වශයෙන් දැඩි මතධාරී වෙලා මේ නිත්‍ය සංඥාව ගෙන හැර පාන්නේ මේ ධර්ම අවබෝධ කරගන්න කෙනෙක්. යම් කිසි කෙනෙක් මේ ධර්මයේ යථා පරිදි අවබෝධ කරාන ඒක තේනම අලාභයක් විදියට. අනිවාර්යයි. විද්‍යාව සුළුභාවය බාර ගැනීම. නමුත් හොඳට කල්පනා කරවත් මේක බාර ගත්තත් නොගත්තත් පදාතනික පවතින දේ. නොදැන සිටීම පාඩුයි දැනගත්තු දවසේ දිනුවා වෙනවා. ඒ නිසා මේ අනිත්‍ය ධර්මයේ ඒකාන්තයෙන්ම දැනගත යුතුයි. ඒ දැන ගැනීමට නම් හේතු වෙන අනිත්‍ය ලක්ෂණ. මේ අනිත්‍ය ලක්ෂණය තේරුම් ගන්නට නම් යෝගාචරය ඒ අරමුණේ ස්වභාව ලක්ෂණ දන්නේ තියෙනවා. ස්වභාව ලක්ෂණ දකින්න නම් අරමුණට කෙලින්ම හිතේ දාගෙන ඉන්නවා. මෙන්න මේ විදිහට යෝගාචරය දෙන මූලික උපදේශ ප්‍රමාණයේදී නාම රූප වශයෙන් පත්‍ය පරිග්‍රහ වශයෙන් තේරුම් ගැනීමට හිත අරමුණේ යෙදීමට විතක්කේ දිනු කිරීමට නැවත නැවත හිත යෙදීමට මේ කාරණාව හේතු වෙනවා. ඉන්න ඒකයි මේ ධර්ම දේශනාවල වටිනාකම ධර්ම දේශනාවල අදහස ධර්ම දේශනාවලින් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා තව ඉදිරියට අපි බලාපොරොත්තු වෙමු මේ විදිහට අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මේ ඥාන ඉදිරියට පහළ වෙන හැටි මේ සතියම පදනම් කරගෙන ඇතිවෙනා වූ සම්පජාඤ්ඤයන් උපාල වෙන හැටි ඒ නිසා සතිය කොච්චර වැදගත්ද ඒ සතිය පදනම් කරගත්ත සතිය සාහිත්‍ය සතිමත් යෝගාවචර ගුරුවරයෙක් එහෙම නැත්නම් උතුම් ගුරුවරයෙක් ප්‍රජානන් වහන්සේ වගේ උතුම් ගුරුවරයෙක් අනුගමනය කරන්නේ නැතුව අපට අමාරුයි මේක මේ විදිහට සාක්ෂාත් කරගන්න. ඒ නිසා මේ ප්‍රධාන වශයෙන් මේක දකින්න ගුරුවරයාගේ ගුණයක් විදිහට. ඒ ගුරු පරම්පරාවේ ගුණේ වශයෙන් දැකලා උන්වහන්සේලා ඒ ආනිසංස විඳින්නේ මේ වාගේ උතුම් ධර්මය සමසංතානගත කරගත්ත නිසායි ඒක නිසා දිගින් දිගට අනිත්‍යානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්මානුපස්සනා විඥාන ලැබෙනවා ලෝකෙට නොසලී මුණ දෙනවා අප අපට මේ භාවනාවේ බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකෙට විසම ලෝකෙට අස්ලෝක ධර්මයේ විසම වෙන කම්පා වෙන ලෝකෙට සමසේ මුණ දීමටයි. ඒ නිසා අපි ඒක ආදාදත් අත්දකින්න අත්දකින්න අවස්ථාවේ ප්‍රයෝජන ගන්නවා. ප්‍රයෝජන ගනිමින් සති සමාධි සම්පජඤ්ඤාදී ධර්ම වඩන්තෝ. ඒ ධර්ම වැඩිම පිණිස අපට මේ නැත්නම් මේ දේශනා කරන්න දීදිච්ච ධර්මීය අත්තාවෝ ප්‍රායෝගික ධර්ම කොටස් හේතු වේවා ඒ වාගේ මූලධර්ම කොටස් හේතු වාසනා වේවා. ඒ මත මැද තම තමනුත් භාවනා කිරීමෙන් ලබන අත්දැකීම් සමග විස්තර කර ගැනීමෙන් මේ වස් කාලයේ ඇතුළතම තමන් අද ඉන්නා මට්ටමට වැඩිය හොඳේ සමීපව පිහිටි. හොඳේ ආසන්නී සජීවීව පිහිටි සතියක් ඇති වේවා. උපේ සති ප්‍රතිපත්තාන ධර්ම දිනු වීමෙන් කලාපෘත් වෙන්නා වූ ඒ අන්තිම සාන්ත අන්තිම සුන්දර වූ නිවන් ධර්මයත් අවබෝධ කර ගැනීමට ඉන්දිය ධර්ම සම්බර කර ගැනීමට හේතු වාසනා වේවා කියන මෛත්‍රී සාගත කරුණා සාගත ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා